ඉතින් ඒක අනුව අපි දේශනාවට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සූත්‍රයත් ඒ වගේම මහා සංයුත්තේ තියෙන තවත් සමාන්තර සූත්‍රයකුත් බොහෝ දුරට එකම තේමාව ඉදිරිපත් කරනවා විචිත්‍රව ඉදිරිපත් කරනවා නමුත් තුනක් වෙලාවට ඒක ධර්ම දේශනාවලට මාතෘකාව වශයෙන් ගෑනවා අඩුයි. ඒකට මම හිතනවා හේතු තියෙනවා කියලා. මේකෙදිත් සරුවචන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක සංඝයාගේ එකලස්කම හිතෙත් සංඝයාගේ එකලස්කම දැකලා සංඝයා වහන්සේලාට ගැඹුරු ධර්ම දේශනාවක් එහෙම නැත්නම් විපස්සනා වැඩෙන ධර්ම දේශනා පවත්වමින් ඉන්නවා. ඒක බුදුජාන් වහන්සේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙනයි ධර්ම දේශනා පවත්වන්නේ. ඉතින් ඒකෙදී සත්වඥ දේශනාව හකුලවා දක්වන පද හතරකින් මේ අවස්ථාව නැත්නම් මේ ධර්මය හේතු ගැනීම වටහා ගැනීම විස්තර වෙනවා මේ සූත්‍රයේදී. මේ සූත්‍රයේ කියන්න ඕනේ කාරණාව සන්දස්සේති සමාදපේති සමුත්තේජේසි සම්පහස්සේති කියලා සංදර්ශනය කරලා පෙන්නනවා මේ අපි යන ගමනේ මේ කියන මන්සද්ධිය මේ කියන හැතැම්ම කනුව මේ කියන දේ කොහොමද අනිකුත් ධර්මතාවත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඒ සංදර්ශනය අනුව තමයි Taman මේ භාවනා ගමනේ කොතනද ඉන්නේ ඒකට මේ කියන පංච උපාදානස්කන්ධ සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එකට පොඩි සම්දර්ශනාත්මකව මේ විදහා දක්වීමක් සිදු වෙනවා. ඒක ඉතින් ඇත්තටම පදනම පටන් අරගන්න නැත්නම් වැඩේ පටන් අරගන්න ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඒක හරි විදියට හරි තැනට ඉදිරිපත් කරන එක. ඉතින් ඒකට තියෙන සරුවචනස කොහොමද දක්ෂයිනේ. අපිට තියෙන පරමාදර්ශයනේ. ඒ නිසා සන්දස්සේති සමාදපේති දෙක සමාදම් කරනවා. සමාදම් වෙනවයි කියන එක හිතෙනවා මේ වෙලාව හැටියට මතක් කරන්ඩ මුග <clears throat> දෙනෙක් හිතන ගැඹුරු ධර්ම ඒක නිසා මේවා භික්ෂුන් වහන්සේලාට විතරයි එහෙම නැත්නම් මේවා ආර්යයන් වහන්සේලාට විතරයි එහෙම නැත්නම් මේවා අවබෝධ කරගත්ත අයට විතරයි කියලා වගේ හුඟ දෙනෙක් ඒ ධර්ම කොටස් එනකොට අපි ඒවට සුදුසු නැහැ කියලා අපි මේ මට්ටමට නැහැ කියලා ගොඩක් කලාට පස්සට පියවරක් තියෙන ගතියක් තියෙනවානේ. ඒක වෙනුවට සමාදම් කරනවා. ඒකට බුදුජාන්සි පෙන්නනවා මේ ධර්මයේ අහන්න අපි මේ තාක් පියවර වගේක් දැන් අරගෙන තියෙනවා. ඒ පියවර සෑහෙන දුරට සාර්ථකයි. උගව දෙනකොට කරගන්න බැරි පිම්මවල්. ගොඩක් අපි පිම්මවල් පැනලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් සංඝයා වහන්සේලා ගත්තොත් ගීගයතානවයි කියන එක ඉතින් ගාක අමාරු දෙයක් නේ. නැත්නම් නේවාසික භාවනා වැඩමුළුවකට එනවයි කියන එක. ඒක ඉතින් පසුගිය අවුරුදු 20 වගේ ජනයා තුල වැඩෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වැඩෙන්න පටන් අරගත්ත එක පුංචි කළ සලකන්න නරකයි. ඒ ඇති කරගත්ත වාතාවරණේ ඒ පදනමේ තමයි ඔය පංච උපාදානස්කන්ධ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ගීගවල ඉන්න ගමන් තියෙන নানা ආකාර වගකීම් යුතුයකම් බහාරත් එක තරණ අමාරුයි. දෙක අපි පිරිසක් වශයෙන් මේ දේ සඳහා තියෙන සතියමයි මුල් කරගන්න ඕනේ කියන කාරණාවට කොහොම හරි එකඟ වෙලා තියෙනවා. 100ක් නැත්නම් ආංශික වශයෙන් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක පුදුමාකාරයි. ඒක කාටද හේතු ගන්නන්න ගිය ගමන් මේ මේ වැඩ ඔක්කොටම මේ මේ වගේ ධර්ම තේරුම් ගන්න මේ සත්‍ය පෙරමුණේ තියාගන්න ඕන කියන එක කිසිම කෙනෙක් බාර ගන්නෑ. උගල දෙනෙක් හිතනවා ඒකට ආසන්න කාරණා වෙන්නේ අනිකුත් සාධක විචල්්‍ය සාධක කිය. ඉතින් ඒ නිසා යුවයි විචේ විචේ ව්‍යාවෘත වෙනවා මිසක් පංච උපාදානස්කන්ධ තේරුම් ගැනීම සඳහා සත්‍ය අවශ්‍ය වෙනවා කියන එක. ඒක ලොකු පිම්මක්. ඒක අපි පුද්ගලයා වශයෙන් හා සමුහයක් වශයෙන් අපි තේරුම් ගත්තේ කිසිම සත්‍යයක් නොදන්න කෙනෙකුට අපි සත්‍ය කියලා දෙන්න ගියාම පුදුමාකාර අමාරුවක් තියෙනවා. ඒක මේ මෙච්චර වැදගත් දෙයක් කියලා දැනගන්න. ප්‍රමුඛ ස්ථානයේ තියාගන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන කරණ අමාරුයි. ඉතින් ඒ දේ කරලා අපි ළඟ තියෙන යම් අද්දකින් ප්‍රමාණයක්. මේ මේ වෙලාවට මේකට කිට්ටුවට යන මානසිකත්වයක් හැදෙනවා මේ මේ වෙලාවට මන්දෝත්සාහය වෙන මානසිකත්වයක් හැදෙනවා කියලා මේ පංච උපාදාන ස්කන්ධ තේරුම් ගැනීමට යම් ට්‍රයිල් ඇන්ඩ් එරර් හරි ගිහිල්ලා වැරදිලා අපි කරගෙන ගිය වැඩ ටිකක් තියෙනවා ඒකත් මේ වෙලාවේ සම්දර්ශනය කරලා පෙන්නන්න ඕනේ. ඒ වගේම තමයි මේ පංච උපාදාන ස්කන්ධය කිව්වට විශාල වශයෙන් ඒක අර අංග සම්පූර්ණ භාවයක් සඳහා කේවල පරිපූර්ණතාවයක් සඳහා අවශ්‍ය වුණාට මේකේ වැදගත්ම ඉන්නේ රූපස්කන්ධය තමයි. ඉතින් ඒක පිළිබඳව අපි ඉස්සරට ඉස්සරහින් තියාගෙන තියෙනවා. අනිකුත් ඒ තියෙන ගොඩාක් භාවනා ක්‍රම තියෙනවා. වේදනා ස්කන්ධය වැදගත් වෙන්නේ, සංඥා ස්කන්ධය වැදගත් වෙන්නේ ආදි වශයෙන්. ඉතින් ඒ වෙනුවට මේ ඉස්සරහින් තියන්න ඕනේ සතියත් රූප ස්කන්ධයත් ඉස්සරහින් තියාගත්තා කියන එකට මම හිතනවා මේ පරිශ්‍රයේ ඉන්න හුඟ දෙනෙක් පිළිගන්න කාරණාවක් කියලා. සාර්ථක අසාර්ථක බව පැත්තක තියෙනවා. මෙන්න මේකෙන් තමයි අපි මේ මේ ගැඹුරු ධර්ම තේරුම් ගැනීමට අවශ්‍ය කරන්නා වූ මානසික தত্ত্বය වපසාරිය මයින්ඩ්සෙට් එක හදාගන්න. ඉතින් ඒක හදාගෙන තිබුණට ටික කාලයක් යනකොට ඒක පිළිබඳ ගෞරවය අඩු වෙනවා අපේ. ඒක පිළිබඳව සමාදන් වීම අඩු වෙනවා. ඒක නිසා ඒක තිබුණට සමාදන් වුණේ නැත්නම් ආනිසංස නැහැ. නිසා ඒක සමාදන් වෙන්න ඕනේ. මේ සමාදන් කරන එක දේශකයන් වහන්සේගේ දේශනා කෞශල්‍යය. එහෙම නැත්නම් දේශනා විදි. ඉතින් සර්වචනසේකට හොඳටම දක්ෂයි ඒකයි 550 ජාතකයේ කියලා සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කියලා මේක ලස්සන නිදානයක් සහිතව කියලා දෙන්නේ. මේ වගේ කරුණ වලට එකරෙන් ඉන්න බෑ. ක්‍රමයෙන් එන්නේ එතකොට හැම වෙලාවෙම අර පදනම අගය කරගෙන යන්න ඕනේ. එහෙම කිය නැත්නම් එහෙම ඒක රැයින් නිවන් දකින්න, මේ පරියන්කේම නිවන් දකින්න, හදිසි නිවන් ලබන්න වගේ নানা ආකාර දේවල් කතා කරනවා. ඒක ඇත්තටම හිත උනන්දු කරනවා තමයි. නමුත් මේ අනුපිළිවෙලින් යන ගමන තමයි කෙනෙකුට ඇත්තටම කාලයක් yaadෙන වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් හොඳ පදනමක් සහිත වැඩක් කරගන්න පුළුවන් නිතික සමාදම් කරවීම දේශනාවේ සිද්ධ වුණේ නැත්නම් ඒ කෙනා ඉන්නේ තාමත් අර කෝල ගතිවල නොපු පුහුදුන් ගතිවල ඉතින් ඒ නිසා ඒ කෙනාට කියලා දෙන්න ඕනේ මෙතෙන් එනකොට අපි සෑහෙන ආයෝජනයක් කරලා තියෙනවා අනිකුත් මිනිස්සු নানা ප්‍රකාර විදිහට <clears throat> ශාසනය ඇතුලේ සහ බාහිරව ගොඩක් ආයෝජන කරන දවසේ පැය 23ක් විතර වගේ වට තමයි ගත කරන්නේ. භාවනා සඳහා පැයක්වත් ගත කරන්නේ බොහොම අමාරුයි. සතිය සඳහා පැයක්වත් ගත කරන්න බොහොම අමාරුයි. කායानुපස්සන සඳහා පැයක්වත් ගත කරන්න බොහොම අමාරුයි. ඉතින් යම් කිසි කෙනෙක් එහෙම එකක්වත් හදාගත්තා නම් ඒ කෙනාට වුණත් ඒ පැය අඩු වෙන්න කරුණු තියෙන ඕනි තරම්. අද ඕක ටිකක් අඩු වුණාට කමක් නැහැ කියලා. නමුත් ඒ තියෙද්දිත් මේක නඩත්තු කරනවා නම් ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒක සමාදම් කරවන්න ඕනේ. සමාදම් කරවුවට කියලා දෙන්න ඕනේ දැන් ওই යන්තම් පැවිදිනා විතරයි. යන්තම් කායනුපස්සනා කෙරුවා විතරයි. සතියට බැලුණා විතරයි. ඔක දිගේ ඉන්න ගමනක් තියෙනවා. දැන් ඉන්නේ මෙන්න මෙතන. මෙන්න මෙච්චරක් බුද්ධ ආදී උත්තරමෙන් ආශ්‍රය ගමන් කරලා තියෙනවා කියලා අර ඉදිරි මඟ පෙන්නකොට ඒ ඒ දක්වා කරුණු සපයා ගත්තා වූ කෙනාට උනත් පොඩක් පසුබෑමක් වෙනවා. තාමත් බිග්ිනර්ස් මයින්ඩ්. තාමත් ආධුනික මනසක්. තාමත් නවක විපස්සකේ. ඒටි ඒ තත්ත්වය ආවට පස්සේ යාට පොඩි උත්ප්‍රේරණයක් අවශ්‍යයි. කැටලිටික් ඉෆෙක්ට් එකක් ඕනේ. ওই ආපු ටික හරි වටිනවා. ওই ටික තමයි අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ටික ඔක දිගේ ඉදිරියට යන්න. එහෙම තමයි මමත් කෙරුවේ. එහෙම තමයි කියලා බුදුරජාණන්සේක සමුත්තේජනයක් කරන උත්තේජනයක් උත්ප්‍රේරණයක් කරනවා. ඒ උත්ප්‍රේරණය සඳහා තමයි සූත්‍රයක් 15000ක් විතර තියෙන්නේ. ඔය ඔක්කොම දේවල් කරලා තියෙන්නේ මේ මුල අඩිතාලම අවුලව ගන්න එක පටන් ගන්න එක තමයි අමාරු. ඒක තමයි ආරම්භ ධාතු වීර්ය කියලා කියන්නේ. ඊට පස්සේ නිකම ධාතු වීර්ය ඕක දිගට කරගෙන යන්න ඕන. කරගෙන යන්න මෙච්චර යන්න තියෙනවා කියලා කිව්වහම කම්මැලි හිතෙනවා. නමුත් තියෙන තියෙන පියවර බලන්න කියනවා. එතකොට දන්න ගොඩක් යන්න තියෙනවා කියලා. නමුත් Taman මේ වෙලාවට බලන්නේ මම දැන් මෙතන කියලා ඉන්න දැන කරගෙන කරගෙන යනවා. එතකොට යාට සමුත්තේජනේ සමුත්තේජනේ කරලා ඊට පස්සේ සම්පහන්සනේ පිනිස ඒ ගමනේදී ලැබෙන අතුරුඵල ගමනේදී හම්බෙන සාන්තිකර தত্ত্ব අවසාන සාන්තියේ තියෙන යම් යම් ලකුණු පේන්න පටන් ගන්නවා. අන්න ඒවා ටික කියලා දෙනවා. ඒ නිසා භාවනා විදි හම්බෙනේ දෝමනස්ස සහගත හිත්, සෝමනස්ස සහගත හිත් වගේ වයිදී මේ ආමිෂයෙන් මේව ලබා ගැනීමට මිනිස්සු මේ යුද්ධ කරද්දී, මේ ප්‍රේම කරද්දී, මෙච්චර මේ රණ්ඩු සරුවල් කරද්දී, ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරද්දී, ඒ සියල්ලම වගේ නිර්ආමිෂව ලබන්න පුළුවන්. ඒ නිර්ආමිෂ ප්‍රීතිය සමුත්තේ ජීති සම්පහන්සනය කරනවා කියලා හරියට මේ පවන් අත්යෙන් පවන් සලා ගන්නවා වගේ අර යන කෙනාට පොඩි තල්ලුවක් දෙනවා. ඉතින් මේ විදිහට සංඝයා වහන්සේලා සඳහා බුදු කෙනෙක් විසිකල යුතු ඒ අනුග්‍රහය කියලා කියමුකෝ. නැත්නම් සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ දෙනකොට ඒ භික්ෂුන් වහන්සේලාත් අට්ඨිකත්වා මනසිකත්වා සබ්බංචේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති. මේ තේරුම් ගත්තා නම් මං අද ඉන්නේ සංසාරිතාමත් වැදගත් තැනක ඒක මම දන්නේ නැතුව හිටියේ ඒක මතු කරලා දෙන එක ධර්මයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. මේ බණ කියනකොට බණ භාවනා කරන අය නිග්‍රහ කළා කතා කරන්න අරකයි. ඒගොල්ලන් කියන්න ඕනේ මේ අමාරුවෙන් හරි මේ කරන ප්‍රයත්නය පුංචි නෑ කියලා. ඊට පස්සේ සමුත්තේජනය කරන්නත් ඕනේ. එතනින් නැතර කරන්න බෑ වලට මේ ගමන මෙච්චරක් මේ පේන ගඳ නගින්න ඕනේ කියලා. ඊට පස්සේ සම්පන්සනය කරන්න. ඉතින් ඒ දේ ඒ කියලා දුන්නට තේරුම් ගන්න ඒක ඔහිතසෝතෝ ධම්මං සුනාති යොමු කරන ලද කන් ඇතුව සබ්බං චේතසා සමන්නා හරිත මුළු හදින්ම කරන්න ඕනේ. හිතක් එහෙ අතීතේ නැත්තම් වෙන තැනක මේ හොල්මන විතරයි ඒ මේ කල්පනා කර කරන්න ගියාම ඒක වදින්නේ නැහැ. ඒ සම්මාන් චේතසා සමන්නා හරිත කිව්වහම මේ කොයි දේ වුණත් මුළු හදින් කරනවා නම් හරියනවා. ඒ නිසා ධර්මයේ ඒ වගේ පෙළඹීමක් වෙන්න බුදුජාන් වහන්සේගේ පාරමිතා ශක්තිය විතරක් මදි. අහන කෙනත් අට්ටිකත්වා අර්ථය තේරුම් ගන්න මානසිකත්වා මේකට යෝනිසෝ මානසිකාරය දාලා සබ්බං චේතසා සමන්නාහරිතා මුළු හදින්ම දෙකට දෙතාවර හිතකින් නෙවෙයි ඔහිතසෝතෝ ඒකටම කණ යොමාගෙන අහන්න ඕනේ. ඉතින් මේ දේ වෙනකොට ඒකට අකමැති පිරිසකුත් ඉන්නවා. එහෙම නැත්නම් අපේ හිත ඇතුලේ මේ වගේ පෙළ ගැස්මක් වෙලා එනකොට අපේ හිත ඇතුලේමත් තියෙනවා ක්ලේශ પરම්පරාවක්. මේක වැරදි ඇති. ඕකමද හරියක දන්නේ නැහෙනේ. ඉතින් ඔච්චර භාවනා ක්‍රම තියෙන ඔච්චර ගුරුවරු ඉන්න ඔච්චර භාවනා මධ්‍යස්ථාන තියෙන ඔච්චර මිනිස්සු මේ ආමිෂයට ව්‍යාපෘත වෙද්දී මේක හරියන්න පුළුවන්ද කියලා ඇතුළත තිබුත් මේකට විරසකකම් එනවා. බාහිරෙත් මේ ද්‍රව්‍ය විකුණලා ජීවත් වෙන මිනිස්සු ආමිෂයෙන්ම සැපදෙඤ්ඤා කියලා ජීවත් වෙන මිනිස්සුන්ටත් මේක එච්චර ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒව වැඩක් නෑ මේ කයක් හරි හම්බ කරගන්න ඕන. මොනවා හරි කරලා අනාගතේ සුරක්ෂිත කරගන්න ඕන. රක්ෂණයක් කරගන්න ඕන. සෞඛ්‍ය තියෙන්න ඕන. ඒකට ඔහොම කළා හරියන්නේ නෑ කියලා <clears throat> දඟලන බාහිර බලවේගයක් තියෙනවා. ඒව සමහර වෙලාවට ඍජු ක්‍රියාත්මක වෙනවා හුඟක් වෙලාවට වක්‍ර වර්ගයම ක්‍රියාත්මක වෙනවා ඉතින් ඒ වගේ බලවේගයක් තමයි මෙතන පේන්නේ මායя කියලා කියන්නේ. එයාටත් කැමති නෑ. එයා කියන්නේ මේ මිනිසුන්ට ආමිෂ සැප දීලා මිනිසු වර්ධේ බඳවලා සංසාර චක්‍රේ භවයේ පුරා කරකවන එක තමයි එයාට වැඩි. සරවන භව. භවයේ පුතා පුරා අපි සරවනවා. ඒක තමයි සරවන භව. ඉතින් ඒ මායя කැමති නෑ මේ විදිහට ඇතුළතින්ම සපත වෙනවාට. නිරාමිෂව සපත වෙනවාට. ඉතින් ඒ නිසා යාර තේරෙනවා මේ පාර ගිහිල්ලා මේ සංඥා හොඳට කන් යොමාගෙන නෙත් යොමාගෙන කන් අයාගෙන බණ ඇහුවොත් එකෙක් දෙන්නේ ගැලවෙන්න පුළුවන් කියලා. ඒසොට වෙන්නේ එයාගේ මාර රාජ්‍යයෙන් ගැලවෙනවා. ඒකට එයාට කැමති නැහැ. ඉතින් ඒක දැනගෙන මේ මාර්යා මේ තඩබ්බර ගොන් බාණක් වගේ ඇවිල්ලා අර පත්‍ර පාත්‍ර වේලන්න තියලා තියෙන තැනට ගිහිල්ලා පාත්‍ර බින්දින්න හදනවා වගේ පොඩි උපමාවක් කරනවා. ඒකට එක සංඛ්‍යා වංශනම දකින්නවා මේ ගුණෙක් ඇවිල්ලා තියෙනවා පාත්‍ර ගොඩට කියලා. අම්බලමේ පිනා වළංකඩක් ගෙනා ඒක දකෝනවා. ඒකට මට hina ඒක බිඳපු ගුණා කියන කතාව වෙනවා. එතකොට බුදුජානක සඳහන් කරලා තියෙනවා මාන හිත ව්‍යාපෘත කරගන්න එපා. ඔය මායя තමයි ඔය ඇවිල්ලා වැඩ කටයුතු කරන්නේ. අපි මේ කරගෙන යන වැඩේට මොකක් හරි පැත්තකින් ඇවිල්ලා අවුල් පාසියක් දාන එක තමයි යගේ වැඩේ කියලා සංඝයාර අපි කියන්නේ භාවනා කරනට හිත පිට ගියාම ආයෙත් ධර්මණි ගෙනත් යන්න බුදුජාණන් වහන්සේ තමන් වහන්සේගෙම හැකියාව ගන්නවා එතන කාරණාවක් තියෙනවා සංඝයාට ඒ විදිහට අනිත් පැත්තට යන්න නැත්නම් අනිත් පැත්තට යන්නේ වැරදි පරිකල්පනාවකින් ඒක අනිත් පැත්තට හරවන්න නැත්නම් තිබුණු අවධානයට ගන්න එහෙම නැත්නම් කියනවා පංච උපාදානස්කන්ධයට අවධානයට ගන්න තමයි අර ගාථාව දේශනා කරන්නේ. ඉතින් බුදුජානකසේ දේශනා කරලා සංඝයා නැවතත් අපි ඊට ඉස්සලා කරගෙන ගිය අරමුණේ ව්‍යාපෘත වෙන ගතියට බුදුජානන වහන්සේට අහුම්කම් දෙන ගතියට අට්ටිකත්තා මනසිකත්තා ඔය ගොනික් ඇවිලා පාත්‍ර බිඳින කතාව නෙවෙයි මේ බණ භාවනාවට හිත යොදනකොට මානසිකාර්ය යොදවලා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඒ ඕනේ මගුලක් වෙච්චා වෙයි මම මේ බණ ටික අහගන්න ඕනේ කියලා හිත ඒකටම මෙහෙवला ඔහිත සෝතෝ ඇහැදියා යන්න දෙන්න එපා හිත කනටම යදාගනි කියලා අර පිටගිය හිත මේ පැත්තට කරගන්න භාවනා කරනවා නැත්තම් ගන්නවා. මේකට රෙසිලියන්ස් කියලා කියනවා. මොකක් හරි අභිකෘති දාගත දෙයකට පාරේ යනකොට පිට පැන්නොත් ඒක තේරුම් අරගෙන Taman වශයෙන් හෝ මේ බුදුජානන්සේ පෙන්නන ක්‍රමයට හෝ තේරුම් ගන්න නැවතත් අර හිතපු තැනට හිතපු අරමුණට හිත ගන්න එක මිනිස් හිතේ තියෙන දක්ෂකමක්. ඒක දියුණු කරන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් අර ගුණා දිහා බලන්නයි කැඩෙන පාත්‍ර දිහා බලන්නයි ඒක දිගේ හිත ව්‍යවෘත වෙන තියෙන ඊට වැඩි. ඒ තමයි මානවගේ හැටි. ඉතින් ඒ නිසා ඒකට ඊට වැඩිය ලොකු මායාවක් කරන්න වෙනවා. මොකද්ද බන්ධනයක් කරන්න වෙනවා හිත ආපහු ගන්න හිතපු තැනට. ඉතින් ඒක බුදුජාන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් බෝධි සම්භාර පුරණ කාලේ කොච්චර දෝ මේ වගේ අතුරු ආන්තරය ලැබිච්ච වෙලාවක Taman විසින්ම මේක තේරුම් අරගෙන මේ ආවේ මේ අතුරු කරදරයක් මේක වෙන්නේ මගේ හිත මේ පිටපණින් එක පිටපැන්නට පස්සේ දැන් අර මේ බුදු කෙනෙක් ඉස්සරහා වටනා බණක් අහන බවක් තියා මොකක්වත් මතක නෑ අර පේන සිද්ධියට හිත පිටයා ඉතින් ඒක නැවත Taman විසින්ම ගෙනල්ලා ඒ අත්දැකීම් වල නිදර්ශන මේ වගේ වෙලාවල් වලට ගෙන හරපාන. එහෙනම් කියන මටත් වගේ විදිහට වෙලා තියෙනවා. මමත් ඒ වෙලාවේ හිතුවේ මෙහෙම තමයි, එහෙම ගියා තමයි. එහෙම එතකොට මෙහෙම මෙහෙම අතුරු ආන්තරා වෙනවා. එහෙම නැත්නම් ආදීනව වෙනවා. නමුත් ඒ විනෝඩ මේක මේ මේ හිතම හදාගත්ත නැත්නම් මේ පිටින් ආපු මාරේක් හදලා දීපු අතුරු මාර පාරක් පාට දාගන්න පුළුවන්ද කියලා බලනවනේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ මේ බෝසතාණන් වහන්සේ වශයෙන් කරලා තිබුණත් බුදුජාණන් වහන්සේ මේ විදිහට අවස්ථාවක් ආපුවාම කරුණු ගැන්නවත් ඒක තේරුම් අරගෙන කරන එක නම් බුදුහාමුදුරන්ට බලපෑම් කරන්න බෑ. ඒක ඒ කෙනා තේරුම් ගන්න ඕනේ. වැඩක් කරන්න ගියාම ගොඩක් ගොඩක් ඒ වගේ අතුරු අන්තර එනවා. ඒ ඔක්කොම තියෙද්දී මේ භාවනාවට පෙළඹීමේ මූලික પરමාර්ථය හිතින් ගිහින් දෙන්න එපා. ඉතින් ඒක වෙන්නේ නැහැ. වෙන්නත් හේතුව අර අර බාහිරේ සිදුවෙන දේ විචිත්‍රවත් විදියට එහෙම නැත්නම් ඒක වඩා අවධානය යොමු කළ යුතු විදියට පේන්න පටන් ගන්නවා. ඒක තමයි මායя යුවා හරිම විචිත්‍රව කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට නැවත හිත ගැනීම සඳහා කරන උපක්‍රම එච්චරම සිද්ධි බහුල නැහැ. ඒක ඊටාම ගැඹුරු මානසිකත්වයක් ඇති යෝනිසමනස්කාරය ඇති කෙනාට තේරුණාට අයෝනිසමනස්කාරයෙන් බැලුවනම් මායයම තමයි දිනන්නේ. ඒ වැඩේ තමයි අපි හිත පිට යන්නේ. ඕ මෙහෙම බණ හිතවට හරිනවා පාත්‍ර බිඳලා දැම්මොත් මොකද වෙන්නේ කියලා අර ඉන්න ඔක්කොම අවශ්‍යගෙන කට්ටියටත් කියලා පාත්‍ර කර ගන්න උත්සාහ කරනවා. අන්න ඒ සංසිද්ධිය දිහා බලනකොට ඒ මායාගේ වැඩපිළිවෙලේ තියෙන විචිත්තත්වය සහ මිනිස්සු එකට කලබල වෙන හැටි වහාම දැවෙන ප්‍රශ්නයක් බවට පත් කරගෙන තමන්ගේ තියෙන සියලු හැකියාවන් යොදලා අනුන් ගැනත් අනුකම්පාව ගැන හිතලා ඉුවට පෙළඹෙන හැටි. නමුත් එහෙම නොවි මේක සිද්ධියක් නම් වුණා තමයි. ඒකෙන් අඩුම හානියක් සිදු වෙන්න නම් අපේ හිත නැවත ගන්න ඕනේ. මෙන්න මේක වෙද්දි තමයි මේ අතුරු වැඩක් සිද්ධ වුනේ. ඒකෙන් මගේ හිත අන්‍ය විහිිත වුණා. ව්‍යාවෘත වුණා. ආපහු මෙතන ගන්න. අන්න එතන තියෙන දීලා දාන ගතිය එතන තියෙන දාණය, එතන තියෙන අතහරින ගතියයි අපි මේ සාමාන්‍යයෙන් ප්‍රේමනාප වස්තු කාට හරි දීලා පින් කරගන්නත් එක දෙක අතර වෙනසක් තියෙනවා. ඒ ප්‍රේමනාප වස්තු දෙන එක දාන කුසලය කියලා අපි සඳහන් කරනවා. මෙතනදී ඒ දාන කුසලයයි මේ කතා කරන දෙකයි අතරමැද තමයි සීල ශික්ෂාව කියන එක තියෙන්නේ. සීල ශික්ෂාවටත් එහාගේ ශික්ෂාවක් තමයි මේ කතා කරන්නේ. සමාධි ශික්ෂාවක්. මේ තනවාඩා ගත්ත මේ චිත්ත ප්‍රවෘත්ති කඩා ගන්න එපා. ඒ වෙන හානියක් වෙච්ච අවය මම මේක ඉන්නවයි කියලා කැපකිරීමක් අතහැර දැමීමක් කරන්ඩ බැරි නම් ඒ කෙනාට ඔය පංච උපාදානස්කන්ධ විශේෂයි අතහැර දැමීමක් කරගන්න අමාරුයි. ඒ නිසා මේ වගේ සංසිද්ධියකින් පොඩි පෙරහුරුවක් දෙන්න පුළුවන් කොහොමද බුදුහාමුදුරන්ගේ සහයෝගයතු මාර්යාගේ ප්‍රයෝග මැද අපි කොහොමද අරමුණ අරසා කරන්න කියලා. කොහොමද කයේ හිත පවත්න්නේ කියලා. කොහොමද හිත එහෙම යන්න දෙන්නේ නැතුව රකින්නේ කියන එක. මොකද ඒක නිටතරම වෙන එකක්. ඒක මේ මේ කලාතුරකින් අවුරුද්දකට සැරයක් කියන සුමාන සැරයක් කියන එක නෙවෙයි. නිටතර සිද්ධ වෙන එක. අන්න ඒකෙන් දැනගන්න පුළුවන් බණ අහනවද මායя පරදිනවද මේ යෝගාවචරෝ තමන් වශයෙන් යම් ප්‍රයත්නයක් කියන්නේ ශික්ෂණයක් වෙනවද කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා නැවත අර මායя ගොම්බාණක් වගේ ඇවිල්ලා වේලෙන්න තිබුණ පාත්‍ර බින්දින්ද හදනවා වගේ කරන කටයුත්ත සංඝයා අතර කසුකුසුවක් යන තරමටම යනවා. එතකොට බුදුරජාණන් සඳහන් කරනවා රූපං වේදිතං සංඥා අපිට මේ රූපයක් පේනවා ගුණෙක් කැවිලා පාත්‍රයකට අයින්වයි කියලා. එතකොට චිත්ත පීඩාවක් ඇති වෙනවා වේදනාවක් අනේ අපරාධ මේ ගුණත් අපාය යනවා මම නැගිටලා ගිහිල්ලා මේක බේර ගන්න ඕනේ පාත්‍රෙත් බේර ගන්න ඕනේ කියලා යම් විදීම් ශේෂ්ඨයකොත් මේ රූපයත් හා සම්බන්ධ වෙනවා සම්බන්ධුනේ නැත්නම් බණට අදාළ නැහැ එතකොට සංඥා යම් යම් සංඥාවල් වගේක් අපි ළඟ තියෙනවා. ඒ සංඥාවල් අනුව තමයි අපි දේක හොඳ නරක හරි වැරදි අගයන් ආඩම්බරයන් රකින්නේ. ඉතින් ඒක නිසා ඒ කොයි එකද ගන්න ඕන කොයි එකද අතහරින්න ඕනේ කියන වගේ දෙයක් අර කලබලයක කුණෙක් ඇවිල්ලා වළං කඩක් බින්දින වෙලාවෙදී කරන්න පුළුවන් ද කියන එක. එතකොට හිතන්නේ එහෙම නෙවෙයි ඉස්සෙල්ලා මේ වැඩි බේරලා ඉන්න එපායි. නමුත් ඒක සඳහා රූප වේදනා සංඥා කොහොමද මේ කෙනෙක්ගේ වැඩ කරන්නේ කියන එක බලන්න තරම් ඉක්මීමක් තියෙනවනම් ඒක සීල ශික්ෂාට එහා ගිය වැඩක්. ඒකට පෙරහුරුවක්ම තියෙන්න ඒකට සූදානම් ශරීරයක්ම තියෙන්න ඕනේ. සූදානම් ශරීරෙල තිබ්බත් අහල පහල ලෝකයා වුණත් ඒ මනුස්සයාගේ දෝෂයක් දකින්න ඉඩ තියෙනවා. මේ හදිස්සිය කළ යුත්තේ තියෙදි පැත්තක තියෙදි උඹ ඇස් දෙක පේන්නේ නැහැ වාගේ කන් ඇහෙන්නේ නැහැ වාගේ අතපය කොර වුණා වාගේ දැනුමක් නැතුවා වාගේ බන අහන්නේ කොහොමද කියලා. ඒක සාමාන්‍ය ලෝකයාගේ වීචෙන් ලක් වෙනවා. ඒත් එයා අහලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා දැක්කටම දක්මත් මොකද නොදැක්කා වගේ ඉන්න පුරුදුයක්. ඇහුණට මොකද නැහැ වුණා වගේ ඉන්න පුරුදුයක්. මේක දැනුණට ගන්ධ රස පහස ගණන් ගන්න එපා මරණා වගේ ඉඳලා මොය මේක ධර්මය සත්‍ය කාය అనుපස්සනාව මේකට හිත යොදනවායි කියන එක ඉතින් අන්න ඒ දේවල් සංඥා ශේෂ්ත්‍රය තමයි ගොඩක් සිද්ධ වෙන්නේ ඉතින් එහෙම නැතුව අපි සංඥාවනෝ ගියානම් ගැටුම් ඇති කරනවා සංඥාව තේරුම් අරගෙන ගියා නම් මේ වගේ දේවල් නැතුව ඉතින් නිවන් දකින්න බෑ. මාර්ග බලවේග එනවා තමයි. ඒ වගේ වෙලාවල කොහොමද මේ වගේ දෙයකට මගාරවල හිත අරමුණේ පවත්තන්නේ සතිය පවත්තන්නේ කියලා කියන එක අම්මා අප්පා උගන්වන දෙයක් නන් නෙවෙයි. පන්ති කාමරේ උගන්න දෙයක්ුත් නෙවෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක්ුත් නෑ ඕකෙදී. හැබැයි කල්ැතුව කියලා කියන්න පුළුවන්. මේව දේවල් වෙනවා. වෙනකොට මේ අගයන් ආඩම්බරයන් දෙන එක අපි පුදුම් හිතෙන්නේ කරන්නේ. ඒසකට අර පාත්‍රයේ ලුකු වෙන්නේ ඉඳ තියෙනවා. ඇත්ත තමයි පාත්‍ර බින්ද ලොකු බුදුජානක ගොඩාක් අපිට අරසා කළ යුතු ගොඩක් දේවල් කියලා කියනවා. නමුත් විතරේ ගුණෙක් වගේ ඇවිල්ලා කටයුතු කරන්නේ මායයා මේ භික්ෂුව විචක්කුකරණය කරන්නේ. විචක්කුකරණය කියලා කියන්නේ හිත අන්ධබන්ධ කරන්නේ. හිත අන්‍ය විහිිත කරන්නේ. ඉතින් ඒ නිසා මේ විචක්කුකරණය වෙනුවට විපස්සනාව විසම පස්සනාවක් තියෙන්න ඕනේ ආගාව. මෙන්න මේ වගේ දේවල් වලදී කැපකිරීම කරන්න වෙනවා. ඒ සංඥා විඥාන විඥානය කියලා කියන්නේ මම සහ මම නෙවෙයි කියලා අපි හැම වෙලාවෙම දෙකට බෙදාගෙන ඒ දෙකට බෙදිච්ච වෙලාවට හිත ආතතිගත වෙනවා. හිත මොකද්ද අසහනයකටපත් වෙනවා. මේ ඒ ඔක්කොගම තියෙන මේ හිත ඇතුළෙමයි කියලා දැනගෙන ඒ වගේම ඒ සඳහා අර්ග කරන්න ඕන මේක කරන්න ඕන කියලා සංකත ධර්ම පහල වෙනවනේ අපිට කළ යුතු දේවල් සකස් කළ යුතු දේවල් එන්නේ පහ රූප වේදනා සංඥා සංඛාර විඥාන මේක ඉදපතල තියෙන රූප වේදනා සංඥා විඥාන සංඛාර කියලා. අන්නේ පහ පිළිබඳව දැනගෙන නීචෝ හමස්මි ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. නීචෝ හමස්මි නමේසෝ අත්තා. නීතං මම නීච නොවේසෝ අත්තා. කියලා ඉවුව ඒ වෙලාවට තමන්ගේ ධර්මයේ සත්‍ය කයන වචනා රැකීම සඳහා ඕක මම නෙවෙයි ඕක මගේ නෙවෙයි ඕක මගේ ආත්මේ නෙවෙයි කියලා ඒ සලකන ගතිය මේ ලෝකේ කරන්න අමාරුයි. ලෝකයා වගේ දෙයක් ආපු ගමන් ඉසිගිනි ගත්තා වාගේ ඒකටම තමයි දුවන්නේ. අර කරගෙන ගිය භාවනා ක්‍රමය සතිය රැකීම කායනුපස්සන රැකීමට හිතුවම බොහොම අමාරුයි. බැරි නෑ. ඒක ඉතින් ගොඩාක් කරලා කරලා කරලා බණ අහලා අහලා පුරුදු වෙලා ඉන්න ඕන. අන්නේම කරනවා නම් මේ ඒවන් තත්ත්ව විරජ්‍යති අර ආමිෂයේ කෙරෙහි තියෙන ආමිෂයකට විශේෂී තියෙන ඇති වෙන ලෝලේ අතහැරලා මේ निराමිෂෝ මේ බණක් භාවනාවක් කරනකොට එන සැපය දෙක අතර පක්ඛන්දති පසීදති කියලා නෑ පරිත්‍යාග පක්ඛන්දන කියලා ධර්මතා දෙකක් උගන්වනවා එකක් අල්ලනවා නම් අනිත් එක අතාරින්න ඕනේ එකක් අල්ලනවා කියන්නේම අනික කතා ඒ නිසා මේ භාවනාව, කායනපසනාව, එහෙම නැත්නම් මේ සතිය පවත්තන එක අල්ලන්න නම් අර වගේ දේවල් අතාරින්න. පටිනිසජ්ජනේ කියලා කියන්නේ ඒකයි. ඒක සාමාන්‍යයෙන් උගන්වන්නේ ධම්මානුපස්සනාවේදී. අනිච්ච දුක්ඛ අනිච්ච දුක්ඛ අනාත්ම පටිනිසජ්ජනේ. ඉතින් ඒ පිළිබඳව මේ වෙලාවේ අහනවා විතරක් වෙන්න ඉඩ තියෙනවා. මම මේ වෙලාවේ කරන්නේ අහන එක විතරයි. නමුත් මේ වෙලාවක් එයි උණු උණුවේ ඒක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලාවක්. ඉතින් මේ වෙලාවේදී අපි දාන කතාවේ තියෙන ආමිෂයත හැරීම නෙවෙයි කරන්නේ. වේදනා සංඥා දෙක තමයි අතාරින්නේ වෙලාවේ. ඒ මොනවා ගහලා ගියත් ඔළුව ගහලා ගියත් මම මේකම ඉන්නවයි කියලා. ඉතින් ඒ කරන ත්‍යාගයේ ප්‍රතිනිසජ්ජනය හරි ආධ්‍යාත්මිකයි. ඒක කිසිම තැනක උගන්වන්නේ නැහැ. උගන්වන්නෙම මේ ආමිෂයේ වෙනුවෙන් හටන් කරනවා, යුද්ධ කරනවා, දේශ සීමා රටන් හඳු කරනවා, ප්‍රේම කරනවා ආමිෂයට තමයි තියෙන්නේ. මේ පැත්තට යනකොට කෙනෙකුට මේ වගේ බණක් කියනකොට මේ වගේ බණක් ඒත්තු ගන්න හදනකොට මහා කම්මැලිකමක් එනවා. මොකද කාටවත් මේ තේරෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා. මේ බණ කියන කෙනාටත් එනවා. බණ අහන කෙනාට කියනවා ඔහොමනම් ඉතින් බණට නම් ලස්සනට ගැට ගහලා කියලා දෙන්න පුළුවන් කොහොම කරන්නද මේවා කියලා. අපි හැදිලම තියෙන්නේ ඒ ආමිෂය රැකගෙන ඉන්න ඕනේ කියන පැත්තනේ. ඒ වගේම තමයි ඒ වගේ වෙලාවක භාවනාව කරන්න කොහොමද කියලා. අහලක් තියෙනවා හිතලක් තියෙනවා හරියටම කරන වෙලාවෙම අතහැරියයි කියලා කෙරුවොත් ඒ මනුෂ්‍යයාගේ කරන යෝගාවචරයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙනවා. කොතන තියෙනවද කියන්න බෑ. කොයි වෙලාවෙ වෙනවද කියන්න දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ පංච උපාදානස්කන්ධ වගේ මාතෘකාවක එහෙම නැත්නම් මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා දිගේ ගිහිල්ලා ඒ කරන වැඩේ සාධාරණීකරණය කරනකොට ඒ කරන වැඩේ පිළිබඳව ධර්මානුකූලව කල්පනා කරන ප්‍රඥා ශික්ෂාවට ගියාම හරිම අමාරුවේ ලෝකයට මේක ඉස්තු කරලා දෙන්න. ඒ විතරක් නෙවෙයි Tamange චින්තනයකට ඉස්තු කරලා දෙන්න අමාරුයි. ඒ නිසා ඒ වෙලාව හරි පුදුම නිකන් කම්මැලිකමක්, නීරසකමක්, මුස්පීන්තු ගතියක් එපා වීමක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක මාරයට පක්ෂ පක්ෂිකෝ තමයි සිද්ධ වෙන්නේ. මාර පාක්ෂිකයි. ඒ නිසා අපි ඒ වෙලාවට කියන ඕක දැම්ම කරන්න ඕනේ නැහැ. ඔය ටිකක් ටිකක් කරනකොට ගමන්න ඔච්චරම බඩ බැඳගෙන භාවනා කරන්න ඕනේ නැහැ. ඔච්චරම බඩ බැඳගෙන කායනුපස්සනා කරන්න ඕ වැඩක් කරලා මේ කිරුවට කමක් නැහැ කියලා කියේ හිතෙනවා. ඒකත් ඇත්තටම ලොකු දෙයක් තමයි. නමුත් කොයි වෙලාවක හරි මේක කරලා කරලා කරලා පුරුදු වෙලාවේ වෙන දෙයක් වුණා වේ කියලා මේ සතිය දිහාවට කායන පස්සනාව දිහාවට නේතම් මම නේසෝ අමසේ නමේසෝ වත්තා කියන තැනට යනවා හැබැයි උද්දත පරිශීලනය කරලා බලනකොට ඒ කියන්නේ සූත්‍ර හොඳට කියලා බලනකොට පේනවා මේ වාගේ නේතං මම නේසවමස්සින මේසෝ වත්තා කියන එක භවනා පටන් ගන්නකොට කරන්න නරකයි. ඒ කරන්නේ කිව්වොත් හරි පටලැවිල්ලකට යනවා. භවනා සෑහෙන ඉස්සරහට ගිහිල්ලා නිකන් විපස්සනා ඥාන කතාවේ ගත්තොත් අපි ඒ විපස්සනා පාදක ඥාන ටික පහු කරලා නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්ගා සම්මස්සන ඥාන කියන පහු කරලා ඊට පස්සේ විපස්සනාට බැසගත්ත බවට තියෙන ප්‍රධානම එලිපත්ත වගේ තියෙන ඒ උද්‍යප්පේ ඥානයත් පැනලා බලව උද්‍යප්පේට යනකොට තමයි අපිට මෙන්න මේ විදිහට නේතමම නේසෝ අමච්ච නමේසෝ අත්තා කියන කාරණාව මේ මන්ත්‍රේ ජප කරන්න පුළුවන් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මේක කරන්න ගියොත් අරි විලෝපනයක් ඇති වෙනවා මේ සමාජ පද්ධතිය තුළ. ඒ නිසා මේ අනිච්චන් දුක්ඛං අනත්තං කියන වගේ හෝ මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ කියන එක හෝ යෙදිය යුත්තේ ඒ මන්ත්‍රය ජප කරන්න ඕනේ ඒ සම්දිස්ථානේ තමයි. ඒක කරනකොටම ඒ නිබ්බිදාව කියලා දේවල් කෙරේ තිබුණු වින්දනේ නැති වෙලා යන බව එහෙම නැත්නම් ආශාවල් මොකද්ද අංජබජල් වෙන බවට අන්දමන්ද වෙන බවට අපිලි වෙන වෙන බවට දැනගෙනක් තියෙනවා. එහෙම නොවුනොත් කල්ැතුව මේක අනිච්ච දුක්ඛ නැත්තම් කියන ගත්තොත් නේ ධම්මම නේසෝමසිනු මේසෝවත්තා කියන ගත්තොත් මේ ලෝකයාත් එක්ක පවතින්න බෑ. Taman භාවනා කළ මෙන්න මෙතෙන්ට යනකම් යන්න ඕනේ. ඒ කියනවා නම් කාර් එකේ වාහනේ ස්ටාර්ට් කරලා යම් ප්‍රමාණයකට රත් වුණාට පස්සේ තමයි ෆස්ට් ගියර් එකට දාන්න පුළුවන් වෙන්නේ. ඉන්ජිනේර ස්ටාර්ට් කරපු ගමන්ම දාන්න බෑ. නැත්නම් ෆස්ට් ගියර් එක ස්ටාර්ට් කරන්නත් බෑ. සෙකන්ඩ් එකෙත් බෑ. ඒ ආනත තලයේ හැටියට නම් පුළුවන්. පල්ලමක තියෙනවා නම් ෆස්ට් එකේ තියලා වුණත් ස්ටාර්ට් කරන්න පුළුවන්. තර්ඩ් එකේ තියලා ස්ටාර්ට් කරන්න පුළුවන්. මේක එමනේ එන්ජින් එක රත් කරලා ගානට ගියාට පස්සේ ගියර් එකට දාලා ක්ලච් එක අමුණ ගන්නවයි කියනකොට තමයි අර යකඩ හෙල්ලෙන්න පටන් ගන්නේ. ඒක හෙල්ලිලා යම් ප්‍රමාණයකට යනකොට තමයි මේ ෆස්ට් ගියර් එකට ඉඳලා කඩලා සෙකන්ඩ් එකට දාන්න පුළුවන්. දැන් ඉතින් ඔක්කොම ඔටෝමැටික් ක්ලච් නිසා මේවා බයිලා කතා. මේවා බයි කතා. ඒ දවස්වල සමහරට බෝඩ් එකේ ලියලා තියෙනවා 100 පැයකටම 5 දක්වා ෆස්ට් ගියර් කියන්නේ. 25ට 15 දක්වා සෙකන්ඩ් ගියර් කියන්නේ. 15ට වැඩි වුණාට බස්සත් වැඩිකට දාන්න කියලා. ඉතින් ඒ වගේ මේ වාහනේ බර ආනත තලයක් හෝස් පවර් එකයි එමෙතන බලයේ අශ්ව බලයයි බලලා තමයි ඒ ගියර් එක දැනගන්න ඕන වෙන්නේ. එහෙම නැතුව දැම්මොත් එහෙම ওই එන්ජින් ගියර් බොක්ස් එක ගලවලා වැටේ පාරට. ඉතින් මේ වෙලාවට ඒක දාගන්න එකට තමයි මේ වගේ බණ ਸਰවචනංශ දේශනා කළේ. නමුත් මේ බණ නොගැලපෙන කෙනෙකුට ඒකට සූදානම් නැති කෙනෙකුට කිව්වොත් ඒක නිකන් ගලක් උඩ වැපුරුවා වගේ වෙනවා. එයාට බෑ මේ සරුවසන්නක් බලාපොරොත්තු වෙන්න. ඒ නිසා මේ වගේ දේවල් වපුරන්න ඕනේ ඒ වගේ ශේෂ්ත්‍රයක. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? අපි අර වැරදි අදහසකට, වැරදි දෙයකට, වැරදි විදියකට ඒදුවා වෙනවා. ඒක නිසා මේ ඒකෙදී දක්ෂකමේ වටිනාකම තියෙන්නේ දේශකයාතේ. එහෙම නැතුව අසන්නාතේ නෑ. ඒක තමයි බුදුජාණන් වහන්සේට සිද්ධ වෙච්ච මේ ඉස්ලාම ශාසනයක් පිහිටවලා කට්ටිය භාවනා යොදවලා ඒ තැනට එනකොට තමයි ඒකට අවශ්‍ය කරන පවන්සලීම කරන්න වෙන්නේ. ඒ වගේම මේ වෙලාවට වෙන දේවල් කියලා වැඩකුත් නැහැ. අපි ඉදමු ගහක් හදලා මල් කඩලා මල් ටිකක් බුදුහාමුදුරට පූජා වෙලා තියෙනවා දකින්නවා අපිටත් ඒකෙන් බිනක් කරගන්නම් පුළුවන් නම් දැන් ওই මල් වලට පොහොර දාන්න ගිහිල්ලා වැඩක් නැහැ. දැන් ওই මල් වලට අවුව දීලා වැඩක් නැහැ. ඒකට වතුර ටිකක් විතරයි ඕන කරන්නේ. දැන් පොදක් පොදවනකොට මේ මල් ටිකට පිදිච්ච මල් ටිකට පැන් ඉහලා පින් කරගන්න පුළුවන්. අර මල් වමන එක්කනා කරන විදිහට පොහොර දාන්න දැන් යන්න බෑ. දැන් ඒකට අවුවෙන් ඇති වැඩක් නැහැ. දැන් ඒකට වෙන හුලඟකින් වැඩක් නැහැ වතුර ටිකක් විතර වුණ කරා. ඒ වගේ තමයි භාවනා කරලා එතෙන්ට යන කෙනාට මේ ටික තමයි අවශ්‍ය කරන්නේ. ආය දාන කතා සීල කතා කර කර ඉන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා පටන් ගන්නකොට මේක කියලා හරියට තැනේදී මේක තේරුනොත් නේතං ආව නේසෝ හමස්ස නෙමෙයිසෝ අත්හකින්නක තේරුනොත් අන බුදුහාමුදුර කියන කවුද කියලා තේරුණා. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් බුදුහාමුදුර ගැන කතා කරන හිටියට අපි හිතුවට මේ බුදුරජාණන් වහන්සේ මේ බෝධි පූජාවක් කරපුවා ඕන දෙයක් අපිට ලැබලා දෙන උත්මෙක් වගේ කියලා මේ ආමිෂය ලබා ගන්න බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන අනිකුත් ආගම් වල කරන වැඩ ටිකක් තියෙනවනේ අපි ගාව. ඒවයිති පොඩි කාලේ ප්‍රශ්නයක් නැහැ. මෙතෙන් ඩාට පස්සේ තේරෙනවා ওই ළමා කතා, ওই විහිළු කතා පැත්තක තියලා මේ තමන්ගේ භාවනාව බේරගනින්. පුළුවන් තරම් කායනුපසනාව හිත තියපන්. පුළුවන් තරම් සති ඉස්සර කරන ඵලයන් කියලා. ඉතින් එහෙම ගිය කෙනෙකුට නම් නැත්නම් ඒක පෙළගස්සගත්ත කෙනෙකුට නම් මෙවැනි ධර්ම දේශනාවක් අහනකොට සතුටක් ඇති වෙනවා. එයාට යොදවගන්නේ මෙතෙන්දී කියලා තේරෙනවා. ඒ තේරුම් කරලා දෙන එක එච්චර ලේසි නැති නිසා තමයි සර්වචනංශයේ මේ ධර්මයේ දේශනා නොකරන කල්පනා කරන්නේ. මිනිස්සු හොයන්නේම අත්තක්ක පඤ්ඤා අසුචි මනුසා. මිනිස්සු හොයන්නේ මේ කීයක් හරි අර්ථ ශාස්ත්‍රයක් හම්බෙන දෙයක් විතරයි. රුපියල් හම්බෙන එකක් විතරයි. තල්ලි හම්බෙන එකක් විතරයි. මිනිස්සු කියන්නේ අසුචියක්, කක්කාවක්. ඉතින් මේ මිනිසුන්ට මේ අර්ථයක් නොලැබෙන අර්ථයක් කියන කෙනෙක් බඳගෙන අර්ථ ශාස්ත්‍රයක්. ආර්ථිකයක්. නොලැබෙන දෙයක් කතා කරනකොට ඉතින් මොකටද ඇති වැඩේ කියලා හිතනවා. ඊට වැඩි ආර්ථිකයක් ලැබෙනවනේ වෙන ආගම් වල. ඊට වැඩි වෙන දේවල් බලාපෝ මේ පොරොන්දු දෙනවනේ අනික ආගම්. ඉතින් ඒ ආගම් හොඳයි. මේක මේ එහෙම දෙයක් නෑ. ඒ නිසා මේ කාටද මේ බණ කියන්න ඕන කියන එකේ තියෙන මේ නිබ්බිදාව මේ කියන කම්මැලි ගතිය බණ කියන කෙනාට තියෙනවා. බණ අහන කියන අහන කරන කෙනාට තියෙනවා. කොයි වෙලාවක හරි මේක එතනදීම ක්‍රියාත්මක වෙච්ච වෙලාවක නම් අන්න තේරෙනවා හරියට බඩු වැඩ. එතන හැරවුම් ලක්ෂයක් සිද්ධ වෙනවා. ඉතින් මේ හැරවුම් ලක්ෂය හැම අර මේ සාමාන්‍යයෙන් තාන කතා සීල කතා වගේ බොහෝ ලැබෙන්නේ නැහැ. මේ කලාතුරකින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේක පේන්නේ බුදුජානක වහන්සේ මාය අතර යන ගනුදෙනුවක් වගේ. බුදුජානක උගන්නන දේ එහෙම නැත්නම් මේ මෙවැනි අවස්ථාවක එවැනි දෙයකින් විරත්තං අයින් වෙලා ජීවත් වෙනවා කියන්නේ ආමිෂයෙන් අයින් වෙලා ජීවත් වෙනවයි කියන එක කරගන්න බැරි වෙන විදිහ තමයි මානව මනස හැදිලා තියෙන්නේ. ආමිෂයත් එක්ක පුදුම බැඳීමක් තියෙනවා. මගේ ගම, මගේ ඉඩම, මගේ නිත්‍ය දේපල, මගේ අරක, මගේ මේක කියලා. ඉතින් අපේ ජීවිතේ අවුරුදු 55ක්ම 60ක්ම විතර කඹරන්නේම ඔය මගේ එකම ඇති කරගන්නනේ. ඒ ඇති කරගන්න දේවල් කෙරෙහි විරත් චිත්තං කියලා කිව්වොත් ඒක නාස්තික වාදයට වැටෙනවා. උච්ඡේදවාදයට වැටෙනවා. ඒක නිසා බහුජන කැමැත්තට යන්නේ නැහැ. හැබැයි ඔය අර කියන ජනයා කැමති කිව්වට ඒ හිත පිනවන කතා කර කර ඉඳලා කවදාකවත් නිවනක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේකට අනේක නායක තීරුම් අරගන්න ඕනේ. මේ යන ගමනේදී මේ ඇති වෙන නිබ්බිදා මේ ආසහිතේ නැති ගතිය විරාග විරත්තය එහෙම නැත්නම් විරාගය කියන එක සාමාන්‍ය අද ලෝකේ මානසික අසහන කියලා තමයි ගණන් ගන්න. ඔක්කොම වෙච්ච ගමන් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා. මේ භාවනා කරනකොට එපා වීමක් ඇති වෙච්චාම විකෘතියක් ඇති වෙච්ච ගමන් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා. ඒ මොකද ඒගොල්ලෝ කියන්නේ මේ කරදරයක් නැතුව මුකෝත්ම නැතුව භාවනා දියුණුවක් තියෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ নানা ආකාරයේ විකෘති ඇති වෙනවා. ඒ විකෘති සම්බන්ධයෙන් අපි ওই සයිකියාට්‍රික් කෝස් එක කරන වෙලාවෙදිත් ඒ අරෝණ කෙනෙක් කිව්වා මේ භාවනා කරන යනකොට මේ ඕටිස්ටික් රේන්ජ් එකේ මුල් රෝග ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා කියන. ඒ කෙනාට මේ හැමවීමත් එපා වෙනවා, ඇසුරත් එපා වෙනවා, යුතුයකම් ඉෂ්ට කිරීමත් එපා වෙනවා, යා ඇතුළට හැරෙනවා. ඉතින් ඒක ඒ කෙනාගේ භවනා ජීවිතයේ ප්‍රගමනයත් එක්ක බලනකොට ගුරුවරයාට තේරුම් ගන්න පුළුවන් වෙයි. නමුත් අනික් කටියට තේරෙන්නේ අපිත් එක තරහ වෙලා වගේ. කතා කරන්නේ එහෙම නැත්නම් ඒ වෙනද ආශා කරපු දේවල් වලට එච්චරම පැනලා කරන්නේ නැහැ. ඒ මොකද එයා ඒක උත්සාහ කරන්නේ අර හදාගත්ත සතිය රැක ගන්නයි. එහෙම නැත්නම් එයා උත්සාහ කරන්නේ පුළුවන් තරම් ඕවගේ මේවගේ නැතුව මගේ කයේ හිත පිහිටව ගන්නයි. එහෙනම් හිත නන්නත්තර නොදී මැද පිහිටව ගන්නයි. ඉතින් ඒක සඳහා ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ හිත බඳලා තියාගන්න එපා. මේ මිනිස්සු සන්තෝෂ කරන්න ඕනේ මිනිස්සුට ඔක්කොම යුතුයකම් ඉෂ්ට කරලා දෙන්න ඕනේ. ඒගොල්ලන් අනුව යන්න ඕනේ කියන කෙනෙකුට කවදාහක්වත් අර ඒ ගුණා මැටිකලේ බින්දාවයි. මම්මගේ හිත බුද්ධ වචන තියාගන්නා වගේ කියන එකක් ගන්න බෑ. ඉතින් ඒ නිසා භාවනා කරන එක්කනත් දැනගන්න ඕනේ ධර්මයේ තියෙන මේ ගැඹුරු කොටස් විස්තර කරලා දෙනකොට බොහෝ දෙනාට හිත ගන්නවා නම් ඒතර මොකද්දෝ පරහක් තියෙනවා. ඒක බුදුජානන්සේ මේ මහා ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. තේනාශන සංඥාන්ගෙන් පිරීලා සංඥා නිතරම ක්‍රියාකාරකම් වල ව්‍යවෘත වෙලා ඉන්නකොට ආනන්ද හැමර කතා කරනවා ආනන්ද මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා කියන. ඔක්කොම හරි ගිහිල්ලා තියෙනවා නම් එහෙනම් මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. ඉතින් ඒ අප්සෙට් එක දැනගන්නේ ඒක අනිවාර්යයෙන්ම ඇනි ලෝක වඩක පැත්තට. ලෝකයා වර්ධනය කරන පැත්තට භෞතිකය වර්ධනය කරන පැත්තට. ඒක අවශ්‍යයි. එහෙම නැතුව ඉතින් මේ අවුරුදු 2000 ගාන සාසනය පවතින්න බෑනේ. නමුත් ඒ පැත්තට යන්න ඕනේ තරම් සෙල්ගී ඉන්නවා. ඕනේ තරම් ප්‍රඥාවක් තියෙනවා. ඕන තරම් උනන්දුව තියෙනවා. නිසා දැන් අවුරුදු 20 කට 30 කට ඉස්සලා ගිය පන්සලකට දැන් ගියොත් අඳුරන්න බැරි තරම්. ඒ තරම් දියුණු වෙලා තියෙනවා. ඒකට ඕන තරම් මිනිස්සුත් ඉන්නවා ආදාර උපකාර කරන්න. ඒත් පොඩ්ඩක් මෙහාට වෙලා යන්න බලන්න මේ සතිය දිහාවට කායानुපසන දිහාට නිරතම්මමනේසෝමසින මේසෝවත්තා කියලා එයාලා එයාට එන ලක්ෂණ වලට කියන්නේ ඕටිසම් කියලා. කවුරු කතා කරත් ඇහින්නේ නැහැ මනුස්සයා. කවුරු ලස්සන දෙයක් පෙන්වනකොට බලන්නෙත් නැහැ පැත්තේ. ඔය ඒකම ඒ දීගෙන ගත කරනවා. නැත්තම් පිටියක් දිහාට ඇල්ල ඉනවා. ඉතින් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේක. උස්සගෙන ගිහලා සයිකියාට්‍රික් කෙනෙක් ගාවට කියනවා මේ වසරේ ඉස්සර තිබුණු ආශාවල් ඇත්තෙත් නෑ මොකද්ද ඔය එකක් තියෙනවා පිට එක තරහක් තියෙනවා ඔය බලාගත්තත් බලාගෙන ඉන්නවා කියනවා අර මනුස්සයා ඒ වැඩේ කරන්නේ විශාල කැපකිරීමකින් නමුත් ඊට ඉස්සර ඊට ඉස්සරහට භාවනා කරපු කෙනෙකුට ඇර මේ මනුස්සයා තේරුම් ගන්න බෑ බැඳගෙන අරගෙන යන්නේ සයිකියාට්‍රික් සයිකියාට්‍රික් ඊට වැඩිය පිස්සු ඉන්න ඕන සයිකියාට්‍රික් කෙනෙක් පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න ඌට ඊට වැඩිය පිස්සු ඌ ආයසරයක් අර නැති වෙච්ච සක්කාය දිට්ඨිය ඇති කරලා දීලා ඕකත් එක්ක සෙල්ලම් කරන්නකෝ මේ සක්කාය දිට්ඨිය නැති වෙන වැඩ කරන්න එපයි කියලා. ඉතින් එතකොට පද්ධතිය තියලා දිහා බලනකොට අර භාවනා කරන එක බුදු තනිවිල්ලක් තනි වෙනවනේ. කියාගන්න බැරුව යනවනේ මේ මේ අපරාධේ කරන්නෙම යාළුවෝම තමයි. දෙමාපියෝම තමයි. ඉතින් ඒක අද විශාල ප්‍රශ්නයක්. ඒ මානසික රෝග පිළිබඳව ඉන්න විශේෂඥයෝ කතා කරලා කියනවා මේ තරම් බේත් වල මේ තරම් ආයතන පිට කරපු එකෙන් වෙලා තියෙනවද කියලා වගතුවක්. ඉස්සර තිබිලා තියෙන මානසික ඒ සින්ඩ්‍රම්ස් 100ක් විතර ප්‍රදේශයක්. මේ මෑතකදී කරපු සමීක්ෂණේ දැකලා තියෙනවා අලුතෙන් ඇතිවෙච්ච මානසික තත්ත්ව 365ක් වෙලා තියෙනවා. ඉතින් මෙච්චර ස්පිරිතාලත් හදලා මෙච්චර සයිකියාට්‍රිස්ට්ලත් හදලා මෙච්චර සයිකෝ ඇනලිසිස් කරලා මේ බිල්ලෙට වැඩි වෙන්නේ කොහොමද කියලා. අන්තිකේ ඔක්කොගම අයිති වෙන්නේ දිව්‍යනාශී ලෝකෙ මෙව්වා කියන මතේවලදී අහනවා දිව්‍යනාශී මාවපු ලෝකේ මේ වගේ මානසික රෝග වැඩි වෙන්න බෑනේ. ඒ ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගත්තලු අපි මේ 365ට වැඩි මානසික රෝග අඳුරගන්න යන්නේ නැහැ. තියෙන්න පුළුවන් මොගේ පිස්සෝල හැටියට. හැබැයි අඳුරගත්තොත් අපිට පාඩුයි. ඒක ලැබෙන්න දීලා තියෙනවා. ඒකෙන් ලෙඩාට වෙන සේවි තාම අඩුයි. අර පවුලේ උන්ට තියෙන බය ඇරෙනවා. අපි කොහොමයි ස්පිතාලෙ ගිහලා දැම්මනේ කියන එක තියෙනවා. විචි සේවයක් නැහැ. ඉතින් බුදුජානනාංශයෙන් පෙන්වන්නේ එහෙම එකක් නෙවෙයිනේ. මේ කාය මානසික මේ ආමිෂයේ තියෙන ආශාව වෙනුවට මේ නිර්ආමිෂයේ දිහා හැරෙනකොට ඒක කිව්වේ ගඟ දිගේ ඉහළට පේන්නනවා කියලානේ. පටිශෝතගාමී කියලානේ. ඉතින් කොහොමද මේ ජන විඥානෙට කියලා දෙන්නේ? එතකොට වෙන්නේ එයාව කොන් වෙන එක තමයි. කොන් කරන එක තමයි. ඉතින් මේ මනසට හැදෙන මේ රෝග ලක්ෂණ early signs of autism range කියන එක හරිම interesting. ඒක වෙන්නේ විපස්සනා කරන අයට විතරයි. දන් දෙන අයට සිල් දකින්න අයට සමත භාවනා කරන අයට එන්නේ ඒව වලක් කළා තමයි මේ මේ මැප් එක ඇඳලා තියෙන්නේ. විපස්සනා නෑ ගෙලින්ම බහිනවා. දැසට පස්සේ නේතමම නේසවමස්සේ නුමේසවත්තා කියන කතාව. ඉතින් මේ සංසිද්ධියට බොහොම සමානයි. තව සුමානකින් දෙකකින් සමානට අපි මේ සූත්‍රය ගනීවි. කස්සක සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. සරුවචනසේ මේ වගේ කට්ටියට බොහොම හිට ගන්නා විදියට බන බඳන ආකාරයට බන කිචයිනකොට මාර්යා දැනගන්නවා මේ සිගේ ගියොත් එකෙක් දෙන්නේ ගොඩ වෙනවයි කියලා. එකෙක් දෙන්නේ මේක අල්ලා ගන්නවයි කියලා. ගොවියෙක්ගේ ස්වරූපයෙන් මඩ ගාගත්ත කකුල් දෙකෙන් චෙවිතකුත් අරගෙන මේ සෙනග මැදට ඇවිල්ලා බණ කියන තැන අහනවා මහන මගේ හරක් වෙන දැක්කද කියලා. ඉතින් ඔක්කොටම අවුල් වෙනවා මේ බුදුරජාණන්සේ බණක් කියනකොට මේ කොහෙදෝ යන ගොයියෙක් මැදට පැනලා මහන මගේ හරක් දැයි. ඊට පස්සේ බුදුරජාණන් අහනවා පාපී මාර තොට හරකුන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. එතකොට මාර්යා දැනගන්නවා මාව අඳුර කට්ටයි කියලා. නමුත් පිටිපස්සට ගිහිල්ලා තරවටු කරනවා යම් කෙනෙකුට ඇහැකුත් තියෙනවා නම් ඇහැකට බැඳෙන රූපක් තියෙනවා නම් ඒ රූප වලට මනාපිකුත් පහල වෙනවා නම් මහාන ඔබ දැනගන්නේ මගෙන් ගැලවමක් නැහැ කියලා. කන කනකුත් තියෙනවා නම් කනට ආස රූපක් තියෙනවා නම් ඒකට මන බැඳින විඥානිකුත් පහනවත් තුනම මගේ ඔබට ගැලවමක් නැහැ කියලා පද ගැට ගන්නවා කන ඇහ කන දිව නාසය කය මන කියන ඔක්කොටම දාලා කියනවා තරවට වෙතට බුදුන්සේ නිකන් හරි හරි ඒ කතාව ඇත්ත තමයි යං වදන්ති සෝමමන්ති යෝ වදන්ති මමන්ති යම් කිසි කෙනෙක් කියනවා නම් මේ දේ මගේ කියලා මොනවාරි වස්තුවක් එතෙන් මමයි මේ දේ දැක්කේ මමයි දේ ඇහුවේ කියලා ඔබ කියන්නේ හරි එහෙම එකක් මයි ළඟ නෑ. ඒ සම්බ දැනගනින් මම ගිය පාරක හුලඟක්වත් ඔබට අල්ලන්න හම්බෙන්නේ නෑ. එහෙම කියන කට්ටියට ගිහින් ඔබ බණ කියපන්. මේ රූපේ මගේ, ඇහැ මගේ, දකින විඥානය මගේ, ඒකට ඇති වෙන මනාපේ මගේ කියන කට්ටියට ඉන්නවනම් ওই මාරපාක්ෂික බණ කිව්වට කමක් නෑ. ලස්සන රූප දකින්න තුෂ්ණ දිව්‍යමය මානේ යන්න ඕන. ලස්සන ශබ්ද අහන්න මේ මේ තැන් වලට යන්න ඕනේ. ලස්සන ගන්ධ රස පහස ලබන්න මේ මේ පින්කම් කරන්න ඕනේ. ඉතින් ඒකත් ඉතින් කියපයි. ඒකට බුදුරජාණන් විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් උඹට මංගිය පාරේ හුලඟක්වත් දකින්න හම්බෙන්නේ නැහැ කියලා. යමක් මගේ කියා ගන්නා නම් මා ගැත්තේ මේ මේ දේවල් කියනවායි කියලා කියනවා නම් මාය දැනගන්නේ මං කවදාකවත් එහෙම එකක් කියන්නේ නැහැ. ඒ නිසා උඹට ඔය වදින එකක්වත් මගේ වදින්නේ නැහැ. එහෙම බලනකොට බෞද්ධයට වෙලා තියෙන දේ බලන්නකෝ. ඊමසේ වැඩිම හොඳ ඇප් දෙකක් ලබා ගන්නයි හොඳ රූප බලන්නයි ඒක අනික් අයට නොදුව මට විතරක් බලන්න ලැබේවා කියන එකයි ඊට පස්සේ ඒ ටික මට එකතු කරලා තියාගෙන තියෙන හැකියාවයි. මේ විදිහට ඇහැකන ජීවනාශයේ කයමන පිනවන ලෝකයක්න පසුගිය අවුරුදු 200 වැඩුණේ මේ විද්‍යානුකූල දියුණුව නිසා තාක්ෂණය නිසා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ට දීලා තියෙන්නේ. අද පේනවා දරුවන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔබට අම්මා අප්පත් එපා මොකක්වත් එපා රූප බලාපන් සද්ධාහපන් ගන්ධරස පහස විඳපන් උඹට වැඩිය මට තියෙනවා කියාගෙන යන ලෝකේ. ඒක තියෙන මාර්ග බාධ ධර්ම අවශ්‍යයි. දැන් බුදුහාමුදුර සඳහන් කරලා තියෙන්නේ මුවවැද්දෙක් මුවෙක් කල්ලන්ඩ රසමසවුලක් දාලා උගුලක් අටවලා තිබ්බහම දක්ෂ මුවෙක් ගිහිලා රසනසවල විතරක් කාලා උගුල ගසගෙන නැතුව පැනලා ගිය ගමනක් තමයි භික්ෂුව කියලා කියන්නේ. ඔය ඕනේ මගුලක් ආවම ප්‍රශ්නයක් නෑ. හැබැයි දැනගනි ඕකයට කොක්ක තියෙනවා කියලා. ඒක ගිලින් දෙපා. ඕහති මිගෝ පාසං නාසදං වාකරම් මිගෝ බුත්වා නිවාපං ගච්ඡය කන්දන්තේ මුග බන්දකෝ මුග බන්දකෝ මුෙක් අල්ලගන්න එම අටවලා ඒකේ ලස්සන මුෙක්ට රස බඳින මස උලක් ගෙනත් දානවා. තහල ළඟ වඳුරක් අයිනේ බලාන ඉන්නවා. මුෙකුත් එනවා. ඇතුළටත් යනවා. නමුත් අරු එම විතරක් කාලා උගුල ගස ගන්න නැතුව බේරෙන බේරීමක් ගැන බුදුහාමුදුර සඳහන් කරච්ච මේක කොහොමද අපි ওই කියන සාමාන්‍ය සීල සමාධි ප්‍රඥා ක්‍රමයට විසඳන්නේ? එහෙම විසඳන්න බෑ. නිසා මේ ධර්මයේ තේරෙන්නේ එතෙන්ට යනකම් භාවනා කරපු කෙනෙකුට තමයි. එහෙම නැත්නම් එතෙන්ට යනකම් සෑහෙන කැපකිරීමක් කරපු කෙනාට තේරෙනවා. ඔච්චර කැපකිරීම කරත් මේක දැන දැන දැක දැක මේ දකින්න දේ අහන දේ මේක මම මගේ මගේ ආත්මේ කියා ගන්න ගියොත් ඉතින් අද මන භාවනා කරන ලෝකේ ධර්මයක් එහෙම අල්ලගෙන භාවනාවේ හම්බෙන අත්දැකීමුත් මම මාගේ කියාගෙන ඉතින් ඒක නට අර ජීවුණුවට තියෙන එකම බාධාව විදර්ශනා උපක්ලේශ ටික තමයි. භාවනා කරොත් අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. ඒ ලැබෙන ප්‍රතිඵල මම කියා ගන්න ගත්තොත්, මගේ කියා ගන්න ගත්තොත්, මගේ ආත්මය කියන්න ගත්තොත්, එයාට එතකොට මේ මායයා පාෂය එක්කම කාර වගේ වෙනවා. නමුත් මම මාගේ ආත්මය කියා ගන්න නැත්තම් භාවනාවට කොහොමද උනන්දුවක් ගන්න කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. භාවනාවට උනන්දුවක් ඇති වෙන්න මොටිවේෂන් එකක් ඇති කරගන්න කෙනෙකුට අවශ්‍ය වෙනවා මම මේක ළඟා කරගන්න ඕනේ කියලා. එම මාන්නයක් ඕනේ කියලා බුදුහාමර සඳහන් කර තිනවා. මානං නිසය මානං පජහත කිය. ඒත් එක තැනක් එනවා ඒ භාවනා කළ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ ආදි වශයෙන් ගත්ත ඒ මාන්නේ පවා ආදීනව දකින්න. එහෙම කෙනෙකුට නම් මෙවැනි බණක් කියනකොට තේනවා මේ බුදුජානනාංශයේ මේ උගන්නකන උගන්නන ඉදිරියට යනකොට යනකොට යනකොට ඒ මුලින් මුලින් ගත්ත ආයුධ උපකරණ ටික ගැන පවා සැකයක් ඇති වෙනවා. ඒ නිසා මෙවුව හොඳ නෑ ආධුනිකයන් කියලා දෙන්න. ආධුනිකයන් මොනවාරි ක්‍රමයකට ඔය බත් ටික කවනකම් බබඩම් කැලක් දීලා කතන්දරයක් කියලා බත් කවලා මිසක්කා ඉස්සරහ කෑම කන්න දෙන්න නරකයි. ඒ රසමසෝළු ඉස්සල්ලා කෑවොත් එම් බත් කන්නේ නෑනේ. අන්න ඒ වගේ මේ ක්‍රමය අද ටිකක් පටලැවිලා තියෙනවා දෝ කියලා හිතනවා. මෙච්චරත් බන කියද්දි මෙච්චරත් බන අහද්දි මේ රට නරක වෙන හැටි දිහා බලනකොට බන වාගේ මොනවදෝ කියනවා. අහන එකත් අහනවා. එවකට මොකද හරි වෙලාවට මේ මාත්‍රාවට මේක යොදා ගන්න තියෙන නොහැකියාව එහෙම නැත්නම් අදක්ෂ භාවය කවදාකවත් අව탁සිරු කරන්න එපා කාටවත් බනින්න එපා. ඒක ඇත්තටම මේ ලනුව කාලම තමයි ගොඩෙන්න ඕනේ. ඒ ඛණ්ඩ තමයි අපි සමාජය ඇසුරු කරන්නේ. සමාජය අපිට ඉඟි කරනවා. බහරි හුඟක් හරි හැබැයි මෙතන වැරදි. ඔක්කොම හොඳයි ඔක්කොම නරකයි. අපිට හරියට දැනගන්න ඕන කතා කරන භාෂාවෙන් කොතනද වැරදිලා තියෙන්නේ මේ මිනිස්සු බුදුහාමරන් මුත් නෙවෙයිනේ මිනිස්සු කියන්නේ මායයක් නෙවෙයිනේ හැබැයි ඒගොල්ල මොකද්ද එක්කින් අපිට දෙනවා පොඩි විවේචනයක් ඒ විවේචනය තුළ තමයි තමන්ට හැදෙන්න තියෙන පාර තියෙන එතන මේ භාවනා දින කම්මැලිකම හරහා තමයි නීරසකම හරහා තමයි විරාගය හරහා තමයි නිබ්බිදාව හරහා තමයි බල විපස්සනා කියනක තේරෙන්නේ. එහෙම නැත්නම් සතියේට සම්පජඤ්ඤය ඇවිල්ලා ගැලවිඥාව තේරුම් ගන්නවයි කියන එක එන්නේ ඒ භාවනා දේන කම්මැලිකම නීරසකම එපා වීම දමල ගහලා යන්න හිතන ගතිය මම හිතන්නේ මෙතන ඉන්න කවුරක්වත් ඉන්නවා කියලා එහෙම ඒ ගති පහළ වෙච්ච නැති අය. භාවනා ලෝකේ හරිම පොදුයි. හරිම ප්‍රචලිතයි. නම කියන්නේ නැහැ. ඒ නිසා මේ වැරදිලා තියෙන, පෙරදිලා තියෙන්නේ, කම්මැලි වෙලා තියෙන, නීරස වෙලා තියෙන මගේ දෝෂයක් කියලා. එහෙම ගන්න දෝෂයක් නෙමෙයි මේක මානව මනසේ තියෙන දෝෂයක්. ඒක දැනගත්තන අනන්තවත් ඒකට ක්‍රමසාවිදි මේ ශාසනික උපදේශ මාලාවේ තියෙනවා. ඒක සඳහා අපි අතර පුදුමාකාර සමගියක් තියෙනවා. කිසි පැකිලීමක් නැතුව අපිට තව කෙනෙකුට කියන්න පුළුවන් වෙනවා. භාවනා කරන මෙන්න මේකයි වෙන්නේ කියලා. ඒක අපි කියවෙන්නේ නැහැ මේ පුද්ගලිකයි රාසිකතයි කියලා. ඒක අනිත් පැත්ත තමයි නේතමම නේසවමචිනු මේසවත්තා කියලා කියන්නේ. කියන දේ කියනවා කරන දේ කරනවා මේක මම කියාගන්නේ මගේ කියාගන්නේ මගේ ආත්මේ කරගන්නේ ඉතින් මේ බනවල මේ තුන්වෙනි වතාවට කියන්නේ බන කියන කොටත් කම්මැලි හිතෙනවා. ඒ මූණිය බලනකොට වෙන ගහත හොම් පිටිනේ වගේ නෙවෙයිනේ පෙල්ලේ කඳුලක්වත් නැහැ. ඔහේ ඉතින් බලාගෙන ඉන්නවා මේ කොයි වෙලා ඉවර කරයි දන්නේ මේ මොන්න බණක් දප්පා මෙව්ව මේක මෙව්වද බණ කියන්නේ. <laughs> ඔය දාසිරෝ කියලා විශ්ව භාවනා කරන්න යනවා. අවුරුදු දෙක සැරයක් කියන්නේ. ඉතින් අර ප්‍රේමචන්ද මහත්තයා එනවා. ඉතින් මට ওই දර ටික ගෙනත් දෙන්නේ මේ මහත්තයා පොරොවක් ගෙනත් දෙන්නේ මේ මහත්තයා ඔක්කොම උදව් කරනවා. ඊට පස්සේ එයාලත් කියන ස්තුති කතාවක් කරා. එයා කියනවා ස්වාමීන් වහන්සේ දැන් දවස් 20ක් ගියානේ අද අදවත් බණක් කියන්නකෝ කියලා. අද හරි කමන්නේ බණක් කියන්නකෝ අපිට තේරෙන එකක්. ඔව් උදේ රැවිලා අවසට යනවා උදේට නෑ හවසට ඇවිල්ලා යනවා. මම වන්න ගහන ගියනකොට මට ඔක්කොම මේවා Wi-Fi දෙන්නේ ඔක්කොම කරන්නේ මනුස්සයා තමයි. මෙයා කියලා දැන් බහුසු බලාව සිච්චක් මනම් මනම් කිව්වනේ. අදවත් අඩුවන්නේ බණක් කියනවා කියලා. ඉතින් ඒ නිසා සාදු කියන බණත් එක ගියොත් හරිය උනන්දුයි ඩාය මේ බණ කියන හාමුදුරුවෝ. කවදාකවත් මේ පලාතට ටච් කරන්න හම්බෙන්නේ නැහැ. ටච් කෙරුවොත් කට්ටියට පස්සපච්චා වේදනා දැනෙලා නැගිටලා යනවා. අන්තිමට බණ කියන හාමුදුරුවෝ මේ මයික් එක හයි කරන හාමුදුරුවෝ දෙන්න විතරයි නතර වෙන්නේ. එයා ඉඳපයි මේක ඉවර කරලා හුදු ස්විච් එක ඔෆ් කරලා යන්නේ. අනික කට්ටිය මේ දෙවිත් නැගිටලා යනවා. ඉතින් ඒක නැති කරන්න තමයි බුදුජානකගේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම්පරලා කිව්වේ හරි දේ දුන්නොත් ඒක කවුරක්වත් ගන්න කැමති නෑ. රෝල් ගෝල් දෙනවනම් මේ රත්තරන් වගේ දේ ගන්නවා. ඉතින් ඒකත් මේ මාරපාක්ෂිකෝ තියෙන්නේ ආධුනිකයට අවශ්‍ය පැත්තට තියෙන ඔක්කොම චිත්ත කපලා විෂ කපලා අරගෙන යනවයි කිව්වහම ඒක පාක්ෂිකෝ කරන්න බෑ. ඒක පාක්ෂිකෝ කරන්න බෑ. නැත්නම් පහුගිය දවස්වල කරපු ඒ චාරිකා වැඩ දිහා බලනකොට පේනවා මේ හිතුවට වැඩිය පිරිසක් මේක තේරුම් ගන්න තියෙනවා. අමුදරුවන් රකිද්දිත් යුතුයකම් ඉෂ්ට කරද්දිත් අපි මේ බැඳගෙන අරණ්‍ය ගත වෙලා භාවනා කරන එකේ මට්ටමටම හරියට භාවනා කරලා කියන කතාවේදී තේරෙනවා මිස කොච්චරක් මේ සංසාර දුක තේරුම් ගන්න තියෙනවද කියලා. ඒගොල්ලෝ ධර්මය තේරුම් ගත ප්‍රතිශි ප්‍රතිශතයක් වශයෙන් නම් ලොකු නෑ ඒ ගාන. හැබැයි පුදුම හිතෙනවා ඒ කට්ටිය මේ මෙච්චර වගබහර තියෙද්දි මේක මේ සාධනය කරන්න හැටි සාක්ෂාත්කරණය කරන්න හැටි ඒක හරියට වෙලාවට ආපුවාම මේ කාරණා ඉදිරිපත් කරන්න හැටි දැකපුවාම පේනවා ඒ ඒ වැඩ කරන මිනිහා නැත්තම් වැඩකාරයේ ගමන වෙනස් අඤ්ඤෝය ආවසෝ ගත රසම ඕකටම පේ වෙලා උදේ ඉඳලා හැන්දනකම් භාවනා කරන අය එතනම තමයි නමුත් මේ අහම්බෙන් හරි අරගෙන කාරණාව දැනගත්තොත් ඌ රසමසවුල කනවා. හැබැයි හැම ගසගන්නේ නැහැ. ඌ පැනලත් යනවා. අම්මා අපට දෙන්න බෑන රසමසවුලක්. අනික් මිනිස්සු පුදුමාකාර බයකින් හැම ළඟටවත් යන්නේ නැහැ. මේක උගුලක් කියලා හිතාන ඈත ඉලවලා ඉන්න. කියලා හැලෙනවා රසමසවුලට. යන්නේ නැහැ. ඉතින් අන්න ඒ ගැලවිච්ඡාව කියලා එකක් තියෙනවානේ. ඒක තමයි මේ විපස්සනා කියන්නේ. ඒ අනිත් පැත්ත තමයි විචක්කකරණය කියලා කියන්නේ. මාළය ඇවිල්ලා අපිව නිකන් අංජබජල් කරලා දානවා. ඇහැ නිකන් අවුල් කරලා දානවා. ඕකට බය වෙලා බෑ. ඒ කියන්නේ අපි වැඩ කරනවා කියන එකයි. මාළය එනවයි කියන එකේ අදහස මාළය වැඩ කරනවා කියන එකයි. ඒ එනකොට එයා දාන බෝලේ හැටියට බැට් කරනවා මිසක් අපිට කියන්න බෑනේ මට අද සෙන්චරියක් ගන්න තර හොඳ බෝල ටිකක් කරපන් කියලා මාළයට කියන්න බෑ. මාළයට කියන්නේ මාළයට ආවේ නම් දෙන්නම් කියලා හිතන නිසා මට සවුතු කරන්න එපා. මේ හොඳ බෝල ටිකක් ගවපන් කියලා. අපිත් හිටියා උචා උචස් කැප්ටන් උකුස් කියලා. ඌත් <laughs> හරියට ක්‍රිකට් ඌට බැට් එක උසරනවත් ඉන්න බෑ. ඉතින් ගිහිල්ලා දෙකෙන් තුනෙන් අස්සර හැවුව තමයි ට්‍රොෆි එක දෙන්නේ. ඕගනයිස් කරමු කියලා මචං මම ගියේ නම් අම්මපා සෙන්චරියක් දෙන්නම් කියලා බලපන්කො අවුට් උනා. බයින්නේ නම් සෙන්චරියක් දෙන්න තමයි. ඉතින් අපිට පුළුවන් ද බෝල දාන එකට කියන්නේ මට සපෝට් එකට බෝල දාපන් කියලා. එහෙම නෑ. අපි ළඟ තියෙන ආයුධ ටික හොඳටම ඇති. මෙන්න මේකෙදි මේ paduṭṭa මනස ඇති කරගන්න නැතුව, කම්මැලි මනස ඇති කරගන්න නැතුව මේ ප්‍රසන්න මනසින් වැඩ කරනවා නම් මම හිතන එක ගොඩාක් අවශ්‍ය වෙන්නේ ගුරු හාමුදුරුවෝ. ගුරුන් ආශිර්වාද තමයි. බණගේ නාමතු ගාව තමයි තියෙන්නේ. ඒකෝ තමයි අනික් අයට මේ ভাইබ්‍රේෂන් එක බෝ වෙන්නේ. ඒක සංක්‍රමණික රෝගයක්. එහෙම නැත්නම් බැරි නෑ ඔය 70 80 දශක විතර වෙනකොට මම කරන්නේ ත්‍රිපිටකය ගෙනියලා පැත්තකටලා ඉඳගෙන කියවනවා. කියවනවා කියවනවා මේ කියන්නේ මෙලෝ දෙයක් තේරෙන්නේ. තේරෙන්නේ නැව නෙවෙයි තේරුම් ගන්න ඕන එකමක් නැහැ. මට ඕනේ මේකේ මොකක් හරි රසමසවුලක් හොයන්න. මොකක්වත් නැහැ. කියවනවා කියවනවා කියවනවා කියවනවා මට කියලා තිබුණා කිසිම කෙනෙක් ඇසුරු කරන්න එපා මේක සම්බන්ධයෙන් මොකද හැම කෙනා පචකෙලිනේ. භවනා නොකර. ඊට වැඩිය හොඳයි පොත කියවන්නේ කියලා. නැත්නම් අද ඊට වැඩිය වෙනස් ටිකක්. අද කරලා අත්දැකීම් සහිත සුළු පිරිසක් ඉන්නවා. ඉතින් ඒකට අපි ගිහලා හරියට ප්ලග් වෙනවයි කියන එකත් ලේසි නෑ. ඒ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන එක ලේසි නෑ. ඒකේ හොඳම දේ තමයි ඒ ඇත්ත කියන දේ කරනවා, කරන දේ කියනවා. හැබැයි ප්‍රසන්න මනසෙන් ජීවත් වෙනවා. ඒකට මාර්යා බයයි. ඒ නිසා භාවනා කරන අය තේරුම් අරගන්න ඕනේ අපි ඔය කියන සන්දස්සේති සමුත්තේ සමාධිපේති කියන එකට පින් කරලා තියෙනවා අපි. අපි සමුත්තේජනය ඇති කරගන්න ඕනේ. ඒක මේ කවුරුත් ඇවිල්ලා බුද්ධ ශාසන මාත්‍යයෙන් කරලා දෙයි. එහෙනම් බෞද්ධ සමායෝජක ඇවිල්ලා කරලා දෙයි කියලා හිතන්න යන්න එපා. ඒගොල්ලෝ ඉන්නේ වෙන මොකද්ද අදහසක. අපි මේක සමුත්තේජනය කරලා සම්පහන්සනේ පිණිසයි මේ ධර්ම දේශනාව. ඒ කරන අයට පොඩි අශ්‍රශීලක් පරංශලීමක් පිළිබඳව ඒ නිසා මේ මාර සංයුත්තේ තියෙන මේ කතා බුදුජාන් වහන්සේගේ මේ සුවිශේෂී දේශනා ආනන්ද ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයට දාන්න හිතන්නත් ඇත්තේ වෙන පොතක් සුද්ධ ලියවිල්ලක් කියවන හොටි කපලා දාන. ඇවිල්ලා මානේ බාධා කරපේවා ලියන්න හොඳ නෑනේ. මේකේ නෑව ලියලා තියෙනවා ඒ දන්න කෙනාට මේක හරියට ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්නේ ඒ සාද දවසේ ධර්ම දේශනාවත් කාට කාටත් ඒ වගේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කිරීමට උපක්‍රමයක් ප්‍රයෝග ඥාන පහළ වීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දේශනා સમાප්ත කරනවා සියලු දෙනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි